සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස් සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ වදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස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 තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව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 බලාපොරොත්තු වෙන යම් කෙනෙක් වෙත්නම් ආන් ඒ අයට ධර්ම ශ්‍රවණය කිරීම අවශ්‍යමයි කියන කාරණාව භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙන් අපිට පේනවා. එහෙම බොහොම ශ්‍රද්ධාවෙන් සසරින් එතර යන්න ධර්ම ශ්‍රවණය කරන්න කැමැති බොහෝ දෙනා වෙනුවෙන් ධර්මයේ දානය කරවන්න යම් කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් දේශනාවක් සිදු කරනවා නම් ඒ කාරණාව මේ ශාසනයේ උතුම්ම දානයේ හැටියට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. සද්ධර්ම දානමය පිංකම. ඊට වඩා ආනිසංස සහිත වෙනත් තවත් දානයක් මේ ශාසනය උගන්වලා නැහැ. ඒ තමයි දානයන් අතර උතුම්ම දානය. එහෙමනම් මේ සත්පුරුෂ පිරිස තමන් සිදු කරන ධර්ම දේශනාව ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනාට දානය කරවන්න කටයුතු සංවිධානය කරනවා. විශාල පිරිසකට ධර්ම දානයක් ලැබලා දීලා සුවිශේෂී කුසල ස්කන්ධයක් අත්පත් කරගෙන තමන්ට සසරට කුසල් එකතු කරගන්නත් ජීවත් වෙලා ඉන්න මව්පියන්ට මියගිය ඥාතින්ට ආශිර්වාද කරන්නත් මේක හොඳ අවස්ථාවක් බවට පත් කරගන්නවා. ආන් එයින් රැස් කරගන්න උතුම් කුසල් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් වූ නිර්වාණ ධාතුව උදාපත් කර ගැනීම සඳහා අපට සසරට පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අපි මේ දිනවල සාකච්ඡා කරමින් හිටියේ කීටාගිරි සූත්‍ර දේශනාව. අද මේ සූදානම් වෙන්නේ කීටාගිරි සූත්‍රයේ ඇසුරෙන් සිදු කරන හත්වෙනි ධර්මදේශනාව සිදු කරන්නයි. ඒක මේ සූත්‍රයෙන් සිදු කරන අවසාන ධර්මදේශනාවද බවට පත් වෙනවා. එhmenan කලින් නිමා කරන්නට යෙදුන 6 වෙනි දේශනාව අවසන් කරන වෙලාවේ අපි සඳහන් කළා මේ ශාසනයේ සිව්වනක් පිරිස. ඒ අය ළඟ පද හතරක ව්‍යාකරණයක් තියෙන්න ඕන කියලා. මොකද්ද මේ පද හතරක ව්‍යාකරණයක් කියලා කියන්නේ? එතන සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රු මේ ශාසනයේ ශාස්ත්‍රූවරයා බුදුරජාණන් වහන්සේ. එතකොට මම ශ්‍රාවකයා. භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රු මම ශ්‍රාවක. එතකොට යමක් දන්නවනම් දන්නේ ශ්‍රාවකයා නෙමෙයි ශාස්ත්‍රූවරයා. ඒ නිසා තුන්වෙනි කාරණාව සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ දන්නාසේක. මම නොදනිමි. බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රූ මම ශ්‍රාවක භාග්‍යතුන් වහන්සේ දන්නාසේක මම නොදනිමි. මේ මේ කාරණාව මත හරියටම පිහිටපු පුද්ගලයාට තමයි කෙටියෙන් කියවොත් තුනුරුවන් සරණ යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කාරණාව තමයි අපි පහුගිය දේශනාව අවසානයේ සාකච්ඡා කරමින් හිටියේ. එතන ඉඳලා ධර්ම දේශනාව අද අපි ඉදිරියට පවත්වාගෙන යමු. පින්තුනේ අපි සඳහන් කළා මේ ශාසනයේ එහෙම පිටින්ම යම් කෙනෙක් පිළිගන්නවා කියලා කියන්නේ මේ මේ කාරණාව තුල හරියට බැසගන්න එකයි. ආත්පස ශාසනය අවබෝධ කරගත්තා වෙනව හරියටම මේ කාරණාව තුල බැසගත්ත පුජ්‍යලයා. ආන් ඒ නිසා සඳහන් කළා මේ තමයි මූලික වූ අනිවාර්ය වූ අවශ්‍යතාවය මොකටද මේ ශාසනයේ ඉදිරියට ගමනක් යනවනම් මේ සම්බුද්ධ ශාසනය තුළ ඉදිරියට ගමනක් යන්න යමෙක් බලාපොරොත්තු වෙනවා නම් මේ මේ පද හතරක ව්‍යාකරණය මූලික වූත් අනිවාර්ය වූත් අවශ්‍යතාවය කියලා සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ ධර්මදේශනාවක් පෙන්වහම සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් ওই දේශනාව වැරදිලා ඇති කියලා. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක් අරගෙන මේ මෙහෙමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට කරුණු දක්වලා තියෙන්නේ කියලා පෙන්වහම සමහර ශ්‍රාවකයෙකුට හිතෙන්න පුළුවන් නෑ ඔහොම නෙමෙයි. ඕක වැරදිලා ඇති. ඕක වෙන්න ඕනේ මෙහෙමයි කියලා ඒගොල්ලෝ අර්ථකථනයක් ඉදිරිපත් කරනවා. එහෙම අය භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලෙත් හිටියා. එහෙම අය ඕන තරම් අදත් අදත් ඉන්නවා. ආන්ගේ කාරණාව සාධාරණීකරණය කරගන්න ඕන නිසා ඒගොල්ලෝ කියනවා මේ ගොඩාක් කාලයක ඉඳලා පැවතීගෙන එන දෙයක් ධර්මය. ඒ කාලේ පොත්පත් තිබුණේ නෑ. ඒ ඒ භික්ෂූන් වහන්සේලා මේ ධර්මයේ කටපාඩම් කරගෙන තමන් වහන්සේලාගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවන්ට උගන්වව උගන්වව තමයි මෑත කාලයක් වෙනකම්ම ධර්මයේ ඉස්සරහට අරගෙන ආවේ. ආන්ගේ කටපාඩමින් අරගෙන එන කාලේ ඒ ඒ කොටස් අමතක වෙලා තම තමන්ට මතක ඇති කොටස් විතරක් වෙන්න ඇති මේ තියෙන්නේ. ආන් එහෙම සඳහන් කරලා කියනවා ආන් එහෙම කටපාඩමින් අරගෙන එනකොට සමහර කොටස් වරදින්න ඇති. ආන් ඒ නිසා කියනවා ධර්මදේශනාවක් පෙන්නලා මෙන්න මෙහෙමයි ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ කියලා අපි කියහම ඒගොල්ලෝ කියනවා නෑ ඕක වැරදිලා ඇති. අර කටපාඩමින් ගෙනාපු කාලේ අඩුපාඩු වෙන්න ඇති. අපිට හිතෙන හැටියට අපි ඉගෙනගත්ත දේවල් වල හැටියට වෙන්න ඕනේ ඔහොම නෙමෙයි මෙහෙමයි කියලයි අපේ කල්පනාව. එහෙම කියන අය නැද්ද අපි අතර? ඕන තරම් ඉන්නවා. එහෙනම් මොකද්ද දැන් මේගොල්ලන්ගේ හිග වෙලා තියෙන්නේ? මේගොල්ලෝ ගාව ශ්‍රද්ධාව කියන ධර්මතාවය හිගයි. ආන් ඒ හින්දා ධර්මයටත් වැරදිලා කියලා තමයි කල්පනාව. හැබැයි ධර්මයට කවදාවත් වරදින්නේ නෑ. වරදිනවා නම් වැරදිලා තියෙන්නේ අපට. ධර්මයට වරදින්නේ නෑ කියන කාරණාවම හැබෑම ශ්‍රාවකයන්න් පිළිගන්නවා. ආන් ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ කරුණ මෙහෙම සඳහන් කරාම අද මෙහෙම හිතන අය බුදුරජාණන් වහන්සේගේ කාලෙත් හිටියා කියලා අපි මුලින් සඳහන් කළා. එදත් හිටියානම් අදත් ඉන්නවා. එහෙනම් එදත් හිටියා නම් කියලානේ අපි කීවේ. එදා හිටියද කියලා අපි හරියටම දන්නේ මේ මේ කීටාගිරි සූත්‍රයෙන් ඔප්පු කරලා පෙන්නනවා අද එහෙම හිතන කට්ටිය එදත් හිටියා කියලා. කවුද අස්සජී සහ උනබ්බසුක කියන භික්ෂූන් වහන්සේලා දෙනම. ඒ අය මුල් කරගෙන තමයි කීටාගිරි සූත්‍රය දේශනා කරන්නේ. අපි මේ සාකච්ඡා කරන්නේ කීටාගිරි සූත්‍රයේ අන්තිම දේශනාවනේ. මේ කාරණාව හොඳට වැටහෙන්න පළවෙනි දේශනාව ඉඳලා අන්තිම දේශනාව දක්වා අපි දේශනාව අහනකොට තමයි හරියට ගැළපිලා ඒක වැටහෙන්න පටන් ගන්නෙ. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව කරන නිසා අපිට තේරෙනවා අද හිතන විදිහට හිතපු අයදත් හිටියා කියලා. මේ මේ අස්සජී සහ පුනබ්බසුක කියන භික්ෂූන් වහන්සේලා දෙන්න ගණාචාර්යවරු කියලායි මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ. ඒයි ගණාචාර්ය කියලා කිව්වේ හුඟක් ශිෂ්‍යයෝ ඉන්න ආචාර්යවරු දෙන්නේ. මේ දේශනාවට හේතු වෙන්නේ භාගිතුන් වහන්සේගේ එක දේශනාවක් මොකද්ද මහණෙනි තුන් වේලෙන් එක වේලක් අත්හරින්න තුන් වේලෙන් එක වේලක් අත්හැරියහම ආනිසංස පහක් ලැබෙනවා බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළා එතකොට මේ තුන් වේලෙන් එක වේලක් අත්හරින එක වටින්නේ භික්ෂුන් වහන්සේලාට විතරක් නෙමෙයි අපි ඔක්කොටම ඔක්කොටම වටිනවා නමුත් පන්සිල් වලින් ඉහළ සීලයක් ආරක්ෂා කරන අය ඒ අයට මේ කාරණාව විශේෂයෙන් ශික්ෂා පදයක් හැටියට දේශනා කරලා තියෙනවා. පන්සිල් රකින අයත් තුන් වේලෙන් එක වේලක් අත්හරිනවා නම් අර ආනිසංස පහම ඒගොල්ලන්ට ලැබෙනවා. විශේෂයෙන් පන්සිල් වලින් ඉහළ සීලයකට යනකොට හයවෙනි ශික්ෂාපදයේ හැටියට අපි මේක ගැන කතා කරනවා විකාල භෝජනා වේරමණී ශික්ෂාපදං. ඒ ඇයිට මේක අනිවාර්යයි. දැන් ඒකට භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව දේශනා කරාම භික්ෂූන් වහන්සේලා අස්සජී පුනබ්බසුක කියන භික්ෂුන් දෙන්න හොයාගෙන ගිහිල්ලා සඳහන් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම දේශනාවක් කළා. තුන් වේලෙන් එක වේලක් අත්හරින්න කියලා. අත්හැරියාම ආනිසංස පහක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙම සඳහන් කරාම අර භික්ෂුන් වහන්සේලා දෙන්න මොකද කීවේ? මහණෙනි, ඔය ආනිසංස පහ අපි ලබන්නේ තුන් වේලම වළඳලා. ඔය කියන ආනිසංස පහ තුන් වේලම වළඳහම හම්බෙන බව අපි හොඳටම දන්නවා. එහෙනම් තුන් වේලෙන් එක වේලක් අත්හැරියහමත් ඔය ආනිසංස පහම ලැබෙනවද කියලා අපි දන්නේ නැහැ. එතකොට මෙතෙක් කල් අපි නොදන්න දෙයක් අපි මොකටද අලුතෙන් අත්හදා බලන්නේ? දන්න කාරණාව පැත්තක තියලා. ඒ හින්දා එක් වේලක් අතාරින්න ඕනේ අපි තුන් වේලම බලඳන්න කටයුතු කරන්නම් කියලා කිව්වා. ආන්ගේ කාරණාව පදනම් කරගෙන තමයි කීටාගිරි සූත්‍රය දේශනා වෙන්නේ. එනම් මේ විකාල භෝජනය කියන කාරණාව මුල් කරගෙන විතරක් මේ දේශනා මාලාවේ දේශනා දෙකක් කරලා තියෙනවා. විකාල භෝජනය ගැන විතරක්. එතකොට ඒකේ වැදගත්කම කොච්චරද කියලා අපිට අවබෝධ කරගන්න පුළුවන් ඒ කරුණු ටික අහගත්තාම. අනිත් එක අපි භාග්‍යතුන් වහන්සේ මේ කරුණු ඔක්කොම දේශනා කරලා තියෙන්නේ ඇයි මෙහෙම? අපි අපහසුතාවයටපත් කරන්නද? අපි කුසගින්නේ තියන්න ඕන නිසාද? නෑ. මහා කරුණාව නිසාම නිවනට යන මග පහසු කරවන්න ඕන හින්දා කලින් කතා කළා වගේ ධර්මයේ වැරදිලා වැරදිලා නෑ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අදත් ඒ විදිහටම නිර්මලවම භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරපු ප්‍රමාණය අපිට හම්බ වෙලා හම්බ වෙලා තියෙනවා. සමහර සමහර අයට අමතක කරගෙන ඇවිල්ලා මේ පොත් ලියුණා නම් මේ පිටකේ පරිහරණය කළ අද රහත් වෙන්න බැරි වෙන්න ඕනේ. නමුත් අදත් මේ ධර්මයේ ඉගෙනගෙන මාර්ගඵල ලබන්න බැරිද? කිසිම බාධාවක් කිසිම බාධාවක් නැහැ. කාටවත් කිසිම බැරිකමක් නෑ. එහෙනම් ඇයි අද මාර්ගඵලලාභීන් මහරහතන් වහන්සේලා අපි දකින්නේ නැත්තේ? අපි මේ ශාසනය උගන්වලා තියෙන විදිහට ඒ කටයුතු ටික කරන්නේ නැහැ. අපි මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ හැසිරෙන්නේ හැසිරෙන්නේ නැහැ. අපි ගාව උතුම් සීලයක් ආරක්ෂා වෙන්නේ ආරක්ෂා වෙන්නේ නැහැ. කෙටියෙන්ම කිව්වොත් බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු පාරෙන් අපි ඉන්නේ පිටපැත්තේ. ආන් ඒකින්ද අපි හිතන හැටියට අද ওই මාර්ගඵලලාභින් දකින්න තියෙනවා දකින්නේ ඉන්නවා බොහොම අඩුයි. නමුත් හරියටම ධර්මයේ තුල හැසිරෙනවා නම් අර මුලින් සඳහන් කරපු පද හතරක ව්‍යාකරණය මත පිහිටලා ඉන්නවා නම් අද මේ ශාසනයේ ආර්යයන් වහන්සේලාගෙන් හිග හිග නැහැ. ඒක භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා. අපි ඒ කාරණාවත් සාකච්ඡා කරමු. ඊළඟට පිළිතුරේ සඳහන් කළා මේ යම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේගේ මේ උතුම් බුද්ධ වචනේ ප්‍රතික්ෂේප කරනවා නම් මග හරිනවා නම් වෙනස් කරන්න හදනවා නම් නොපිළිගන්නවා නම් ඒක කොයිතරම් භයානකද කියලා. අපිට බුද්ධ වචනේ කවදාවත් වෙනස් කරන්න බෑ. අපිට විතරද වෙනස් කරන්න බැරි? සරියොත් මහරහතන් වහන්සේටවත් අවසර දෙන්නේ නෑ බුද්ධ වචනේ වෙනස් කරන්න. එහෙමනම් මේ ශාසනයේ කිසිම කෙනෙක් නැහැ ওই බුද්ධ වචනේ වෙනස් කරන්න පුළුවන් අය. අපේ බුදුරජාණන් වහන්සේ විතරයි වෙනස් කළොත් වෙනස් කළන්නේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරාම මට වැරදුනා ආයෙ මේ කාරණාව ටිකක් හදන්න ඕනේ. එහෙම කියන සිරිතක් බුදුරජාණන් වහන්සේ ළඟ නෑ. දේශනා කළොත් දේශනා කළාම තමයි ආයෙ හදන ස්වરૂපයක් බුදුරුවාව නෑ. ඒක එක පාරිම තමයි කරලා තියෙන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ අවසරයක් දෙන්නෙත් නෑ කිසිම ශ්‍රාවකයෙකුට මේ ධර්මය තුලින් තමන් අවබෝධ කරගත්ත දේ ශ්‍රාවකයන්ට කියන්න කියලා. ඒ සමහර තැන්වල නම් අපිට ඇහෙනවා. පොතපත කියවලා ධර්ම දේශනා කිරුවට වැඩක් නැහැ. ආන් එහෙම බණ කියන හින්දා තමයි ලංකාවේ මාර්ගඵලලාභීන් අඩු කියලා සමහර අය කියනවා ඇහෙනවා. එහෙනම් ඒගොල්ලෝ කොහොමද මාර්ගඵල ලබන්න නම් දේශනා කරන්න ඕනේ කියලා සඳහන් කරන්නේ. තමන් ධර්මය දැකලා තමන් ඒ උතුම් ඵලයන් ලබාගෙන කාරණාව අත්දැකලා තමන්ට වැටහිච්ච විදිහට තමන් දුටුව විදිහ ශ්‍රාවකයට කියලා දෙන්න. තමන් අවබෝධ කරලා ඒ ලබාගත් අවබෝධය ශ්‍රාවකයට කියලා දෙන්න කියලා ඇතැම් අය කියනවා. නමුත් භාග්‍යතුන් වහන්සේකට අවසර දීලා අවසර දීලා නැහැ. අපිට නෙමෙයි සරියුත් මහරහතන් වහන්සේටවත් අවසර දුන්නේ නැහැ. උන්වහන්සේගේ වචනයක් මේ ධර්මයට එකතු කරන්න. ඒ විතරක් නෙමෙයි තමන් අවබෝධ කරගත්ත දේ ශ්‍රාවකයට කියන්න කියහම සරියුත් මහරහතන් වහන්සේටවත් බුදුරජාණන් වහන්සේ නම් ඉඩක් දෙන්නේ නැහැ. උන්වහන්සේට වැටහිච්ච දෙයක් ශ්‍රාවකයාට කියන්න කියලා. එහෙනම් උන්වහන්සේටත් ඒක තහනම්. ඇයි ඒ? සරියුත් මහරහතන් වහන්සේ දන්නේ මේ ලෝකේ ඉන්න සියලු දෙනාම නිවන් දකින්නේ කොහොමද කියලා. උන්වහන්සේට නෙමෙයි ධර්මය අවබෝධ වුණේ බුදුරජාණන් වහන්සේට. සරියුත් මහරහතන් වහන්සේට ඒක තේරෙන්නේ නැතුව නෙමෙයි ලෝක සත්වයා නිවන් දකින්නේ මෙහෙමයි කියන කාරණාව උන්වහන්සේටත් දකින්න පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේට තරම් කවදාවත් බෑ. එහෙනම් මහා කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන් මහා ශක්තියක් තියෙන සරියුත් මහරහතන් වහන්සේටවත් බුදුරජාණන් වහන්සේ අවසර දුන්නේ තමන්ට වැටහෙන දේ ශ්‍රාවකයන්ට කියන්න කියලා. එහෙනම් උන්වහන්සේටත් අවසර තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ ශ්‍රාවකයන්ට දේශනා කරන්න කියලා. අමුතුවෙන් වචන එකතු කරන්නත් එපා, තියෙන වචන අයින් කරන්නත් එපා. එහෙමනම් වර්තමානයේ අපි කාටවත් මේ වැඩේ කරන්න බෑ, සංශෝධන කරන්නත් බෑ. අපි මුල් දේශනාවෙත් සාකච්ඡා කළා මේ පිටකය තුල තියෙන්නේ භාග්‍යතුන් වහන්සේම මේ ධර්මයේ සංක්ෂිප්ත කරපු ප්‍රමාණයයි. ඒ අපිට අවශ්‍ය ප්‍රමාණය තමයි සංක්ෂිප්ත කරලා දීලා තියෙන්නේ. එතකොට මේ සූත්‍රයේ පුරාම කතා කරන්නේ විකාල භෝජන ශික්ෂාපදයක් අරමුණු කරගෙන. ඒ ශික්ෂාපදේ නිවනට එච්චරම වටිනවද කියන කාරණාව අපි කලින් දේශනා දෙකක සාකච්ඡා කරලා තියෙනවා. නිවනට අත්‍යවශ්‍යම ශික්ෂාපදයක් තමයි මේ 6 වෙනි ශික්ෂාපදේ. මොකද්ද මේ නිවන් දකින්න කියලා කියන්නේ? අපි ගාව තියෙන සියලුම තණ්හාවල් නැති කරනවා කියන එකයි නිවන් දකින්නවා කියන්නේ. තෘෂ්ණාව ෂය කරලා දාන එක. එහෙනම් අපි දන් දෙනවා කියලා කරන්නේ අත්හරිනවා. දැන් මේ ධර්ම දානමේ පින්කමක් සිද්ධ කරන්නත් අපේ පිනතුන් විශාල වශයෙන් ඔයා සපයාගත්ත දේවල් අත්හරිනවා. එහෙම අත්හැර හැර අත්හැර හැර අපි මොකද්ද ප්‍රගුණ කරන්නේ? ඒ ප්‍රගුණ කරන්නේ අත්හැරීමමයි. නමුත් මේ ලෝකේ වැඩියෙන්ම තණ්හාවක් අපිට තියෙනවා නම් මොකේද ලොකුම තණ්හාව තියෙන්නේ? මේ කය සම්බන්ධව තමයි අපිට වැඩියෙන්ම තණ්හාවක් තියෙන්නේ. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් පිළිබඳවත් අපිට තණ්හාවක් තියෙනවා. හැබැයි ඒ දේවල් වලට වඩා ඕනෑම කෙනෙකුට තණ්හාවක් තියෙනවා තමන්ගේ ශරීරයට, අතපය වලට. ඊටත් වඩා ලොකු තණ්හාවක් තියෙනවා ජීවිතයට. දැන් බලන්නකෝ 6 වෙනි ශික්ෂාපදයෙන් මොකද්ද කරලා තියෙන්නේ කියලා. කායික තණ්හාව අයින් කරන්නයි මේ ශික්ෂාපදේ දේශනා කරලා තියෙන්නේ. ගෙවල් දොරවල් ඉඩකඩම් පිළිබඳව තියෙන තණ්හාව අයින් කළාට වැඩක් නැහැ කායික තණ්හාවක් තියෙනවා. එහෙමනම් මේ වෙලාවට මට තේ වතුර එකක් ඕනේ. මේ වෙලාවට මට විස්කෝත්තුවක්වත් ඕනේ. මේ වෙලාවට නම් අනිවාර්යෙන් කෑම වේල ඕනේ. දැන් මොකක් පිළිබඳවද මේ තණ්හාව? කායික තණ්හාවක් මේ තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන තුන් වේලෙන් එක වේලක් අත්හරින්න. දැන් ඒකෝට ඒ වේල අත්හැරලා ඉන්නකොට තණ්හාවක් එන්නේ නැද්ද? සමහර වෙලාවට ඒ ශික්ෂාපදේම සමාදන් වෙලා ඉන්නවා. කෑම වල සුවඳක් එනවා හරියට. කෛරාටිකකමක් එනවා ඒත් එක්ක. අද මොනවා හරි ආහාරයට අරගෙන ආපහු හිටවදී සිල් ගන්නවා. එහෙම හිතෙනවා. ඒ නිසා දැන් අපි ශික්ෂාපදයේ උල්ලංඝනය කරනවා. මේ කතා කරන්නේ පන්සිල් තියන අය ගැන එහෙම නෙවෙයි. නමුත් අපි හැමෝටම මේක වටිනවා. ආන් එහෙම කෛරාටික පක්ෂයක් ඇවිල්ලා ශික්ෂාපදයේ උල්ලංඝනය කෙරුවා කියලා කියන්නේ ආපහු ලොකු කායික තණ්හාවක් අපිට ආවා. කුස ආහාරයක් ඉල්ලුවා, දිව ඒ සඳහා සූදානම් වුණා. ඒ සුවඳ එනකොට දකින්නකොට ඒ රසය අපි තුලම ඉපදුනා. අනේ කොහොම හරි ටිකක් තොලකට ගාගන්න තිබුණොත් හොඳයි කියලා හිතන දැන් තියෙන ලොකු කායික තණ්හාවක්. තවම නිවන් දකින්න අපි සුදුසු මේ මේ සුවඳ දැනි දැනි ඒ ආහාරය අත්හරින්න පුළුවන් නම්. අන්න අය රස කර කර කනවා බලබලා ඒකට තියෙන තණ්හාව අත්හරින්න පුළුවන්කම තියෙනවා ඕන තරම් ලැබිලා තියෙන වෙලාවේ ඒ වෙලාවේ අවේලාවේ ආහාර නොගෙන ඉන්න පුළුවන් නම් එහෙම කරන්න බැරි අය අතර අපි ඊට වඩා ශක්තිමත් අය බවට පත් වෙලා කායික තණ්හාව දුරු කරගත්තා වෙලා. එහෙමනම් සියල්ල අතහැරලා නිවන් දකින්න ලෑස්ති වෙනකොට අපිට ලොකුවට බාධා කරනවා මේ කායික තණ්හාව. ආන් ඒක දුරු කරගන්න මේ සූත්‍ර දේශනාවෙන් කරුණු පැහැදිලි කරනවා. ඒකයි විකාල භෝජනය ගැන මෙච්චරම භාග්‍යතුන් වහන්සේ කරුණු සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට අපි සඳහන් කළා මේ ධර්මයට විනයට කවුරු හරි විරුද්ධ වෙනවා නම් තුනුරුවන්ට කවුරු හරි විරුද්ධ වෙනවා නම් ඒක හරි භයානක තැනක තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇලපිල්ලක් ඉස්පිල්ලක් කවුරු හරි වෙනස් කරනවා නම් ඒ පුද්ගලයා වෙනුවෙන් නිරය දොරවල් ඇරෙනවා කියන කතාව තමයි කියන්න වෙන්නේ. මොකද මේ නෛර්යානික ධර්ම රත්නේ පාපිල්ලක්වත් වෙනස් කරන්න කාටවත් බෑ. ඒ පාපිල්ල වෙනස් වීම තුලිනුත් තව කෙනෙකුගේ නිවන් මාර්ගය තමයි ඇහිරිලා යන්නේ. ආන් ඒ හින්දා උතුම්ම ධර්මය උතුම්ම විදිහට දේශනා කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන ප්‍රමාණයට වඩා වැඩි කරන්නත් බෑ ඊට වඩා අඩු කරන්නත් බෑ. අපිට දේශනා කරන්න තියෙන්නේ. එහෙම නුනොත් බොහොම දුක් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ධර්මයට පිටුපාපු අයට, ධර්මයේ වෙනස් කරපු අයට වෙච්ච දේවල් පිටකෙන් අපේ අය මං හිතනවා අහලා තියෙනවා කියලා. කපිල මහත්තයාගේ කතාව එහෙම භික්ෂුන් වහන්සේ නමක් කාශ්‍යප බුද්ධ ශාසනය පෝය කරන්න ගිහිල්ලා ආසනෙත් වාඩි වෙලා බොහෝම ත්‍රිපිටකධාරී භික්ෂුවක්. හැමදාම කියවන්නේ ඕකනේ කියලා නැගිටලා ආවා. ඉතින් විනය කියන කාරණාව දවසින් දවස වෙනස් වෙන්නේ නැහනේ. හැමදාම විනය විනයමනේ. ඉතින් මේ පොයකට ගිහිල්ලා කරන්නේ ප්‍රධාන වශයෙන් විනය සත්‍යයනා කරන එකනේ. ධර්මයට අගෞරව කරලා හැමදාම මොකද කියවන්නේ කියලා නැගිට්ටා. ආන් එවන් දරුණු පාපයක් නිසා තමයි නිරේ ගිහිල්ලා ඉපදෙන්න උනේ. නිකන් නෙමෙයි අවීචියේ ඉපදුනේ. අන්තර්කල්පයක් ආවේ. අවීචියේ ඉපදිලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මනුස්ස ලෝකෙට ආවා. මනුස්ස ලෝකෙට ආවා කියන්නේ මිනිසෙක් වෙලා ආව නෙමෙයි. අවීචියෙන් මිදලා තිරිසන් අපායට ආවා. ඇවිල්ලා මාළුවෙක් වෙලා තමයි ඉපදුනේ. ඒ මාළුවාගේ නම කපිල. හැබැයි එයාට නම භාග්‍යතුන් වහන්සේ තමයි තියන්නේ ඇත්තේ. හරිම ලස්සනයි. බොහොම විශාලයි රන්වන් පාටයි. යසෝජ කියන දීවර නායකයාගේ දැලට තමයි අහු වෙන්නේ. කියන්නේ යසෝජ කියන දීවර නායකයාට දීවරයෝ 500ක් ඉන්නවා. ඒගොල්ලන්ගේ දැලකට තමයි මාළුවා අහුවෙන්නේ. විශේෂ මාළුවෙක්නේ. ඒ නිසා නැවේ දාගෙන අරගෙන ආව රජුරු ගාවට. රජුරු මාළුවා දිහා බැලුවා. රත්තරන් පාට මාළුවේ කවදාවත් දැකලා නැහැ. හරි විශේෂයි. ඒ නිසා රජුරු තීරණය කළා අරන් යමු බුදුරජාණන් වහන්සේ ගාවට කියලා. මාළුව අරන් ආව බුදුරජාණන් වහන්සේ ගාවට. භාග්‍යතුන් වහන්සේ එන්නත් කලින්ම දන්නවා මොකද්ද වෙන්න යන්නේ කියලා. නමුත් මේ මිනිස්සුන්ට සසර හැටි පෙන්වන්න ඕන හින්දා අපේ බුදුරජාණන් වහන්සේ මාළුවාට භාග්‍යතුන් වහන්සේගේ ආඥාව දීලා ශක්තිය යොදලා බුද්ධ ආඥාවෙන් මාළුවා කතා කෙරෙව්වා. බුදුරජාණන් වහන්සේ මාළුවාගෙන් අහනවා කපිල කොහේ ඉඳලා දාවේ කියලා. ස්වාමීනි අවීචියේ ඉඳලා ආවා. සඳහන් කරනවා බලන්න ලස්සනයි ඇඟ. හැබැයි ඉතින් කට අරිනකොටම මුළු ජේතවනාරාමෙම දුගඳ හැමන තරමට දුර්ගන්ධයක් පැතිරෙන්න පටන් ගත්තා කියලා. ස්වාමීනි දැන් භාග්‍යතුන් වහන්සේව කපිල දැන් කොහෙද යන්නේ කියලා. කොහේ ඉඳලාද ආවේ කිව්වා අවීචියේ ඉඳලා කිව්වා කොහාටද දැන් යන්නේ කියලා ඇහුවා ස්වාමීනි ආයෙත් අවීචියට එහෙම කියලා දුකෙන් වේදනාවෙන් තමන් දාලා හිටපු භාජනයේම තමන්ගේ හිස ගහගෙන ගහගෙන මැරිලා ආපහු කපිලා අවීචියටම ගියා මේ භික්ෂුන් වහන්සේ නමක් එදා ධර්මයට නිග්‍රහ කළා නිරේ දුක් විඳලා තිරිසන් අපායට ආවා ධර්මයට නිග්‍රහ කළාට සීලේ හානියක් තිබුණේ නැහැ. ඊටාම පිරිසිදුව සෙල් රැකගෙන ආවා. ආන් ඒ හින්දා තමයි රත්තරම් පාට එකක් හම්බුනේ. හැබැයි මේ කටින් තමයි ධර්මයට නිග්‍රහ කළේ. ආන් ඒ හින්දා කට ඇරපු පමණින් මුළු ජේතවනාරාමෙම දුගඳ හමන තරම් දුර්ගන්ධයක් ඒ කටින් පිට වෙනවා. ඉතින් මේ ධර්මයට නිග්‍රහ කරපු එක තැන. එහෙමනම් මේ එක වචනයක් කියලා නිග්‍රහ කරලානේ. එහෙමනම් අද තියෙන මිත්‍යා දෘෂ්ටි දිහා බලහම කොයි தත්වයක ඊළඟ ජීවිත තීරණය වෙයිද කියලාත් අපිට හිතන්න හිතන්න බෑ ඒකයි කිව්වේ හරි භයානකයි ධර්මයට විරුද්ධව කරන කතාව කියලා. මොකද එක එක්කෙනාට විවේචනය කරන්නවත් එක එක්කෙනාට කරුණු එකතු කරන්නවත් Taman දන්න දන්න හැටියට වෙනස් කර කර දේශනා කරන්නවත් සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පුරලා උන්වහන්සේ ධර්මය අවබෝධ කළේ නෑ. මේක වෙනස් කරන්න පුළුවන් జగතෙක් මේ තුන් ලෝකෙමත් නෑ මේකට ඒක ඇලපිල්ලක්වත් එකතු කරන්න පුළුවන් జగතෙක් මේ තුන් ලෝකෙත් නෑ එහෙනම් නිර්මල සද්ධර්මය ශ්‍රී මුක ධාතුවෙන් විතරමයි ගලාගෙන ගියේ. අවසර දීලා තියෙන හින්දා ඒ ධර්මයේ විස්තර කරලා දේශනා කරන්න පුළුවන්. ඒ භාග්‍යතුන් වහන්සේගේ අවසරය මත. අනාදිමත් කාලයක් මහා කල්ප ගණන් දුක් විඳ විඳ උන්වහන්සේ මේ ධර්මයේ හෙව්වේයි උන්වහන්සේට තනියම නිවන් දකින්නද? එහෙමනම් දීපංකර පාදමූලයේ මේ වැඩේ කරගන්න තිබුණා. තවත් මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ එකක් දුක් විඳේ බණ කියන මම බණ අහන දහස් සංඛ්‍යාත ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෝ මේ ලෝක ධාතුවේ කෝටි ගණන් ඉපදිලා ඉන්නවා නම් ඒ හැම කෙනෙක්ම සතර පායෙන් මුදවන්නමයි ඒ වෙහෙසයි මහන්සිය. ඒකට වෙන යමක් එකතු කරන්න කාටවත් කාටවත් බෑ. ආන් ඒ නිසා සඳහන් කළා මුලින් සඳහන් කරපු සාසනික තේමාව නම් අද ඉන්න අයට හුඟක් අඩුයි කියලා. මොකද ඒ ශාසනික තේමාව භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රු මම ශ්‍රාවක භාග්‍යතුන් වහන්සේ දන්නාසේක මම නොදනිමි කියන තේමාව නෑ. අපි ධර්මය ගැන කතා කරන්නේ ඒක හරියට අපේ පෞද්ගලික දෙයක් වගේ. ආන් ඒ හින්දා හරියට ධර්මයේ විකෘති වෙන අවස්ථා අපිට මේ රටේ දකින්න අහන්න අහන්න ලැබෙනවා. මේ ශාස්ත්‍රීය ශාසනය සම්පූර්ණයෙන්ම නගාගෙන ඉන්න ශ්‍රද්ධාවන්ත පුද්ගලයාට ශාස්ත්‍රීය ශාසනය සම්පූර්ණයෙන්ම නගාගෙන ඉන්න ශ්‍රද්ධාවන්ත පුද්ගලයාට. ඒ කියන්නේ අර මුලින් සඳහන් කරපු පද හතරක ව්‍යාකරණයේ මත හරියටම පිහිටලා ඉන්න කෙනාට මේ ශාසනයේ මෘදු ලෙස වැඩෙනවා කියලා කියන්නේ. මොකද මේ මෘදු ලෙස වැඩෙනවා කියලා කියන්නේ? එයාට මේ ධර්මයේ වේගෙන් අවබෝධ වෙන්න පටන් ගන්නවා. එයාට මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න බොහොම ලොකු පහසුවක් ලැබෙනවා. හරියට නිකන් කොයි වගේද මෘදු ලෙස වැඩෙනවා කියලා මෙතන කියන්නේ නිකන් ලිස්සලා යනවා වගේ වේගෙන් ඒ ධර්ම මාර්ගයේ තේරෙන්න පටන් ගන්නවා ඇයි දිවි හිමියෙන් තුනුරුවන් සරණ ගිහිල්ලා ඉන්නේ ඒකයි ධර්මයට විරුද්ධව කතා කරන්නේ නැත්තේ යමෙක් ධර්මයට විරුද්ධ වෙනවා නම් එයාට තුනුරුවන්ගේ සරණ එතනින්ම එතනින්ම ඉවර වෙනවා ආන් එහෙම ශාසනයට බැහැගෙන සඳහන් කරනවා කරදර වලින් තොරව මේ ශාසනයේ ක්‍රමානුකූලව ඉදිරියට යන්න ওই පුජ්‍යලයට පුළුවන් වෙනවා අන්න ඒ පුද්ගලයාට එක්තරා දවසක මෙන්න මේ විදිහට පද හතරක් අවබෝධ වෙනවා කියලා සඳහන් කරනවා. ශාසනය මෘදු ලෙස වැඩෙන කෙනාට තවත් දවසක පද හතරක් මනාව අවබෝධ වෙනවා. මොකක්ද ඒ අවබෝධ වෙන්නේ? එයා දැන් නිරන්තරයෙන් ධර්මයේ යෙදෙනවා. ආන් ඒ යෙදෙන කෙනාට පදන් වීරිය වඩන්න හිතෙනවා. මොකද්ද මේ පදන් වීරිය කියලා කියන්නේ? නිවන උදෙසාම ඍජුවම වීරිය කරනවා. ආන්ගේ පදන් වීරිය කියන කාරණාවට තමයි කියන්නේ මගේ ශරීරයේ හමත් ඇටත් නහරත් ඉතුරු වෙතොත් ඉතුරු වේවා. ලේත් මසුත් වියලී යතොත් වියලී ඒවා. ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වෙන උතුම් ඵලය නොලබා මං කවදාවත් නැගිටින්නේ නැහැ. එහෙම ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ ඇයි? ශාසනය හොඳට දැනෙන්න පටන් අරගෙන තියෙනවා. ගුදුලිස වැඩෙනවා කියලා අපි වචනයක් කියවනේ. හොඳට තේරෙනවා ශාසනය. ඒ නිසා හිතෙනවා මේ ශාසනය දේශනා කරපු උතුම් ඵලයේ ගාවට මම යනවමයි අදිෂ්ඨාන කරලා තැනක වාඩි වෙනවා. ඒ උතුම් ඵලය මොකද්ද? ප්‍රඥාව මුදුන්පත් කර ගැනීම හේවත් අරහත්ත්වය අවබෝධ කරගන්නවා. නිවන සාක්ෂාත් කරනවා කියන කාරණාව. මම එතෙන්ට යනවා. යනවා කියලා හිතලා වීරිය වඩලා තැනක වාඩි වෙනකොට තමයි අර අදිෂ්ඨානය කරන්නේ. හමත් ඇටත් නහරත් ඉතුරු වෙතොත් ඉතුරු වේවා ලේත් මසුත් වේලී යතොත් වේලී වේවා ඒකට කියන්නේ පදන් වීර්ය කියලා එහෙම අදිෂ්ඨාන කරලා වාඩි වෙලා පැය 24ක් එක දිගටම භාවනා කරනවා නමුත් කිසිම ප්‍රයෝජනයක් ඵලයක් හම්බුනේ නැහැ. දෙවැනි දවසත් එහෙම්මම ගත කළා පැය 48ක් එකම ආසනයේ වාඩි වෙලා භාවනා කළා. තාම කිසිම වෙනසක් වෙනසක් නැහැ. පැය 48ක් එක දිගටම භාවනා කරලවත් මට අල්ප මාත්‍ර ආලෝකයක් කලා මැදිරියක් තරම්වත් පේන්නේ නැහැ කියලාවත් ඒ පුද්ගලයා නැගිටිනවද නෑ එහෙම නෙමෙයිනේ උත්සාහ කළේ ලේත් මසුත් වේලිලා ගිහිල්ලා හමත් ඇටත් නහරත් ඉතුරු වුණත් නෑ නැගිටින්නේ නෑ කියලා ඒ හින්දා නැගිටින්නෙම නෑ මේක තමයි පදන් වීර්යය වාඩි වෙච්ච තැන රහත්තුන් නැත්තම් කරෝල කෑල්ලක් වගේ වේලිලා ගියත් නැගිටින්නේ නැහැ කියන දැඩි අදිෂ්ඨානය තමයි තියෙන්නේ. එහෙම වීරිය වඩන්න පුළුවන් වෙන්නේ මේ මේ ශාසනයේ මෘදු ලෙස වැඩිච්ච පුජ්‍යලයටයි කියලා සඳහන් කරනවා. කවුද හාත්පස බැසගත් කෙනා මුලින් කතා කරපු පද හතරක ව්‍යාකරණේ පූර්ණේ කරපු කෙනා භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රු මම ශ්‍රාවක භාග්‍යතුන් වහන්සේ දන්නාසේක මම නොදනිමි කියන කාරණාවේ හරියටම පිහිටලා. ඊළඟට සඳහන් කරනවා මහා පුරුෂ ශක්තියකින් යමක් ලැබිය යුතුද මහා පුරුෂ වීරියකින් පරාක්‍රමයකින් යමක් ලැබිය යුතුද ආන් අර පදන් වීරිය වඩන පුද්ගලයාට ඒක ලැබෙන්න තියෙන ඉඩ කඩ බොහොම වැඩි. එය ලබා නොගෙන මේ වීරිය අත් නොහරිමි කියන බලාපොරොත්තුව තමයි ඒ පුද්ගලයා ළඟ තියෙන්නේ. ආන් ඒ නිසා සඳහන් කරනවා ඔහුගේ බලාපොරොත්තුව ක්‍රමානුකූලව වැඩෙන්න පටන් ගන්නවා. කොහොමද මහණෙනි ශාස්ත්‍රීය ශාසනය හාත්පසින් නගාගෙනයි සිටින්නේ. හැම පැත්තෙම පිළිගන්නවා. හැම පැත්තෙම බාර කියලා සඳහන් කරනවා. කොහොමද කියනවනම් තවත් සඳහන් කරනවා මේ ශාස්ත්‍රීය ශාසනය හාත්පසින් පිළි අරගෙන සිටින ශ්‍රාවකයාට ඵල දෙකක් අතරින් එකක් තෝරගන්න පුළුවන් කියලා. මේ කතා කරන්නේ අතිශයින්ම ශාසනයේ ගැඹුරුම ශ්‍රද්ධාව ගැන. ඒ ශ්‍රද්ධාව නිසායි මෙතෙන්ට එන්න පුළුවන්. ආන් ඒ ශ්‍රාවකයට ඵල දෙකක් අතරින් එකක් තෝරගන්න පුළුවන් කියලා සඳහන් කරනවා. එතකොට මොකද්ද මේ තෝරගන්න තියෙන එකක් ඌදී මේ ශාසනයේ ඵල දෙකද තියෙන්නේ? මේ ශාසනයේ ඵල හතරක් තියෙනවා. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියලා ඵල හතරක් තියෙනවා. නමුත් මෙතන සඳහන් කරනවා ඵල දෙකක් අතරින් එකක් එයාට තෝරගන්න පුළුවන්කම තියෙනවා කියලා. ඒ කියන්නේ පින්නතිනි මේ ශාස්ත්‍රූ ශාසනය හාත්පසින්ම කෙනෙක් පිළිගත්තා නම් සෝවාන් සහ සකදාගාමි කියන ඵල දෙක මේ ශාසනය කතා කරලත් නැහැ කියන එකයි. කතා කරන්නේ නැහැ මේ දෙක ගැන. හරියටම ධර්මයේ සහ විනය තුල බැහැගත් පුද්ගලයා එක්කෝ අනාගාමි වෙනවා නැත්නම් රහත් වෙනවා. එහෙනම් ඵල දෙක උකයි අනාගාමි හෝ අරහත්වේ. ඔය දෙකෙන් එකක් එයාට තෝරන්න පුළුවන්. එක්කෝ අනාගාමි නැත්නම් රහත්. සෝවාන් සකදාම් ගාමීන කතා කරන්නේ කතා කරන්නේ නැහැ. එහෙමනම් අපමණ ශ්‍රද්ධාවෙන් ශාස්ත්‍රු ශාසනය පිළිගන්නවා කියන කාරණාවම මේ ශාසනයේ ඉස්සරහට යන්න තියෙන එකම මාර්ගයයි කියන එකයි මේ කියන්නේ. ඒක තවත් පැත්තකින් විස්තර කෙරුවොත් සසරින් එතර යන උතුම් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගන්න බලාපොරොත්තු වෙන පුද්ගලයෙක් අපමණ ශ්‍රද්ධාවෙන් මනාව තුනුරුවන් සරණ යා යුතුයමයි. රත්නත්‍රයේ සරණ යමෙකුට නැද්ද? ඒ පුද්ගලයා කවදාවත් සසරින් මිදෙන්නේ සසරින් මිදෙන්නේ නැහැ. තුනුරුවන් සරණ ගියපු කෙනෙක් විතරයි සංසාරයෙන් එතරට ගියේ. ආන් ඒ නිසා තුනුරුවන්ට පිටුපාලා අපිට කවදාවත් මේ ශාසනය තරණය කරන්න වෙන්නේ තරණය කරන්න වෙන්නේ නැහැ. අන්න ඒ නිසා මෙතන සඳහන් කළා එනම් මේ ජීවිතෙන් අරහත්ත්වය හෝ යන්තම්වත් ක්ලේශයක් ඉතුරු වුනොත් අනාගාමි ඵලයක් ලැබෙනවා. යන්තම්වත් කෙලෙස් ඉතුරු වුනොත් විතරක් අනාගාමි වෙනවා. නැත්නම් අරහත්ත්වෙම ජීවිතේ කෙරවල වෙනවා. කාගේද මේ ශාසනයේ හාත්පස අවබෝධ කරගත්ත පුද්ගලයාගේ. යාන් ඒ නිසා මේ බුද්ධ දේශනාව අහලා භික්ෂූන් වහන්සේලා ගොඩාක් සතුටු වුණා. මෙතන සඳහන් කරලා තියෙන්නෙම මේ පද හතරක ව්‍යාකරණය හරියටම අවබෝධ කරගන්න කියලා. කීටාගිරි සූත්‍රයේ අවසානයේ මේ කරුණ අහලා භික්ෂූන් වහන්සේලා හුඟක් සතුටු වුණා. එහෙමනම් මේ කාරණාව හරියටම තේරුම් ගත්ත කෙනා සංසාරයෙන් එතර වෙනව නේද කියලායි උන්වහන්සේලාට සතුට ඇති වුණේ. මොන කාරණා හතර හරියටම තේරුම් ගත්ත කෙනාද? භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රූ මම ශ්‍රාවක. ඒ කියන්නේ කවදාවත් මම භාග්‍යතුන් වහන්සේ ඉක්මවන්නේ නැහැ කියන එකයි. භාග්‍යතුන් වහන්සේම දන්නාසේක. මම දන්නේ මම දන්නේ නැහැ. උන්වහන්සේ දේශනා කරපු දේ මම ක්‍රියාවට නගනවා. දීර්ඝ කාලයක් කරගෙන ගිහිල්ලා අපිට ඵලයක් හම්බුනේ නැත්නම් එතන තියෙන්නේ අපේ වරදක් මිස භාග්‍යතුන් වහන්සේගේවත් ධර්මයේවත් වරදක් එතන එතන නෑ. වරදක් තියෙන්නේ අපේමයි. ආන් ඒ නිසා වීරිය වැඩුවා, උත්සාහ කළා, හාත්පසින් ශාසනේ අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර යන්න. එහෙනම් උතුම් වූ කීටාගිරි සූත්‍රය මුල් කරගෙන මේ සිදු කරන්නට යෙදෙන හත්වෙනි ධර්ම දේශනාවයි. ඒ කීටාගිරි සූත්‍රය ආශ්‍රයෙන් සිදු කරන අන්තිම ධර්ම දේශනාවයි. මේ සූත්‍රය මේ සසරින් එතර යන්න බලාපොරොත්තු වෙන බොහෝ දෙනෙකුට උතුම් වූ 6 වෙනි ශික්ෂාපදය තාමත් ඒ තරම් සලකන්නේ නැතුව හිටියනම් කෙනෙක් අපේ නිවනට මේ 6 වෙනි ශික්ෂාපදයේ කොයි තරම් බලපෑමක් කරනවද ඒක ආරක්ෂා කරන්නාට නිවන කොයිතරම් පහසු කරනවද කියන කාරණාව තේරුම් ගන්න මේ කීටාගිරි සූත්‍රය සදහැවතුන්ට බොහෝ ප්‍රයෝජනවත් වෙයි කියලා කල්පනා කරමින් මේ මහා කුසල්වල ශක්තියත් එකතු කරගෙන තුනුරුවන්ගේ ආශිර්වාදයත් පෙරදරි කරගෙන මුලින් සිහිපත් කරපු පද හතරක ව්‍යාකරණයේ පිළිබඳවත් මනාව අවබෝධ කරගෙන මේ ශාස්ත්‍රීය ශාසනය හාත්පසින් අවබෝධ කරන්න වීරිය වඩමින් මේ සංසාරයෙන් එතර යන්න ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා. ඊතා